ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිපති සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමින්වරණ වහන්සේ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 මූල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේවා තේල පජ්ජෝ තං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති ඒවමේවං භගවතා අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාං බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භගවා දාරේතු අජ්ජ තග්ගේ පානුපේතං සරණං ගතං තී ධර්මස්තෝනාබිලාසි සදහවත් වාසනාවන්ත පින්වත්නි සාත් කරගන්නට. ඒ බඳු වටිනා ධර්ම දේශනාමේ පුණ්‍ය ක්‍රියාව ශ්‍රවණය කිරීමට සිදු කර ගැනීමට සූදානම් වෙන අවස්ථාවේදී අද ධර්ම දේශනාව සඳහා මා මුලින් ප්‍රකාශ කරන්නට යෙදුණු සූත්‍ර පාඨය ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ සංයුත්ත නිකායේ අඩංගු හත්තාරෝහ කියන සූත්‍ර දේශනාවේ අඩංගු සූත්‍ර පාඨයක්. මේ හත්තාරෝහ සූත්‍ර දේශනාව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී හත්තාරෝහ ගාමිනී කියන කුල පුත්‍රයා නිමිති කරගෙන. පින්වත්නි මේ අවස්ථාවේදී අපි අවධානය යොමු කළ යුතු වෙනවා මේ ගාමිනී සංයුත්තේ අඩංගු වෙන සූත්‍ර දේශනාවන් ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙච්ච ඒ වාගේම ගිහි ජීවිත ගත කළ ගම් ප්‍රදානි ගාමිනී කියලා කියන්නේ නායකත්වය දරන ප්‍රදානින් කීප දෙනෙක් අරමුණු කරගෙන දේශනාවකට වදාළ සූත්‍ර දේශනාව. එයින් මේ සූත්‍රයට සම්බන්ධ තවත් සූත්‍ර ධර්ම දෙකක් සඳහන් වෙනවා. යෝදා ජීව සූත්‍රය සහ අස්සාරෝහ සූත්‍රය. මේ සූත්‍ර දේශනාවන් තුනම යෝදා ජීව සූත්‍ර දේශනාවත් හත්තාරෝහ සූත්‍ර දේශනාවත් ඒ වගේම අස්සාරෝහ සූත්‍ර දේශනාවත් කියන මේ සූත්‍ර දේශනාවන් තුනම ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලබන්නේ උන්වහන්සේ වෙතට පැමිණුණ මේ ප්‍රදානින් විශේෂයෙන්ම යෝධා ජීව කියලා සඳහන් වෙන්නේ යුද්ධ කරමින් යුද්ධයෙන් ජීවත් වෙච්ච ඒ වාගේම ඒබඳු ගම් ප්‍රධානින් කීප දෙනෙක් අරමුණු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාවන් දේශනාවෙන් හත්තාරෝහ කියලා කියන්නේ හස්තයෙන් පිට නැගී සටන් කරන ඒ යුද්ධෙහි දක්ෂ ඒ වාගේම සංග්‍රාමෙහි දක්ෂ නායකයෙක් මේ හත්තාරෝහ ගාමිනී ලෞතර බුදු පියාණන් වහන්සේ වෙතට පැමිණලා උන්වහන්සේගෙන් විමසනවා යම් කාරණයක් කුමක්ද මේ කාරණය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හස්තීන් පිට නැගී යම් කෙනෙක් සංග්‍රාමයකට එහෙම නැත්නම් යුද්ධයකට එළඹෙන අවස්ථාවේදී ඔහුට සිදු වෙනවා තමන් වෙත පැමිණෙන සතුරන් පරාජයට පත් කිරීම සඳහා සතුරන් ඝාතනය කරන්නට ඔවුන් විනාශ කරන්න සිද්ධ වෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ මුතුන් මිත්තන් මේ යුද්ධෙහි දක්ෂ ඒ යුද්ධය තුලින්ම ජීවිතය ගත කළ ඒ පැරණි මුතුන් මෙත්තන් ප්‍රකාශ කරනවා අහලා තියෙනවා. මේ යුද්ධ කිරීම නිසා සතුරන් පරාජයට කර පරාජයටපත් කරන ඒ වාගේම ඔවුන් විනාශ කරන ඔවුන් මරණයටපත් කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අය සරංජිත කියන දිව්‍ය ලෝක දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. සරංජිත කියන දෙව්ලොව මරණින් මත්තේ පහළ වෙනවා කියලා. ඒ මුතුන් මෙත්තන් මට ප්‍රකාශ කළා තියෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අදහස පිළිබඳව ඔබ වහන්සේ දරන මතය කුමක්? ඒ වෙලාවේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිණී ඔබ ඔය කාරණේ අමතක කරන්න. එය පැත්තකින් තියන්න එය වැඩකට නැති කතාවක්. එහෙම සඳහන් කරනකොට පින්වත්නි මේ හත්තාරෝහ ගාමිනින් නැවත නැවතත් ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ ඇතුම් පිට නැගී සංග්‍රාමයකදී මිනිසුන් මැරීමේදී ඒ වගේම ඔවුන්ට හිංසා පීඩා පැමිණීමේදී ඔවුන් පරාජයටපත් කිරීමේදී මහත් ජයග්‍රහණයක් අත්වෙන. ඒ නිසා ඒ ඇත්තන් මරණින් මතු දෙව්ලොව උප්පත්ති ලබනවා කියන කතාව ඇත්තද කියලා ආපු වෙලාවේ දෙවන වරත් බුදුරජාණන් වහන්සේ මෙය පැත්තකින් තියන්න මේ වැඩක් නැති කතාවක් කියලා සඳහන් කළා. තුන්වෙනි වරත් ඒ වගේ විමර්ශනයෙන් පසුව ලෝතර බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව යථාර්ථය පැහැදිලි කරනවා. පින්වත් ගාමිණී යම් කෙනෙක් කෙනෙකුගේ ජීවිතය විනාශ කරනවා කියලා කියන්නේ ඒ වාගේම මරණයටපත් කරනවා කියලා කියන්නේ දැඩි සිතකින් ලාමක සිතකින් කරන දෙයක්. ඒ නිසා එබඳු අවස්ථාවක ඒ කරන අකුසල කර්මය නිසා ඇතිවෙන්නේ දුක් විපාකයක්මයි. ඒ අය කවදාවත් ඔබ අහලා තියෙන ආකාරයට සරංජිත දිව්‍ය ලෝකයේ උප්පත්ති ලබන පිරිසක් නෙමෙයි. මගේ ඉගැන්වීමට අනුව ඒ අය සිදු කරගන්නේ මහා විශාල අකුසල කර්ම. ඒ නිසා ඒ අය ඒකාන්තයෙන්ම උප්පත්ති ලබන්නේ සරංජිත නිරයේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒ අනුව පින්වත්නි ලෞතර බුදු පියාණන් වහන්සේ ඊටාම් වටිනා කාරණයක් අපිට පැහැදිලි කරනවා. මේ යුද්ධය පිළිබඳව සංග්‍රාමයේ පිළිබඳව අපේ ඉතිහාස ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා යම් කෙනෙක් යුද්ධ කරනකොට ඒ වාගේම එයින් මහා යහපතක් සිද්ධ වෙනවා කියලා සමහර වෙලාවට ඒ අය සූර වීර දක්ෂ ඇත්තන් හැටියට සඳහන් වෙනවා. නමුත් පින්වත්නි මෙතෙන්දී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ අයගේ සිත ඊට දරුණු චේතනාවන්ගෙන් පිරී තමයි පවතින්නේ. ඒකාන්තයෙන්ම ලාමක චේතනාවන්ගෙන් පිරී පවතින්නේ ඔවුන් කෙනෙක් මරණයට පත් කරන්නට ඕන ජීවිතාක්ෂයට පත් කරන්නට ඕන කියන හැඟීම ඇති වෙනකොට සිදු වෙන්නේ කුසලයක් වෙනුවට අකුසලයක්. ඒ නිසා මේ පිළිබඳව ලෝතුරා බුදු පියාණන් වහන්සේ දක්වන ආකල්පය මොකක්ද කියන එක අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෝලහලයට එහෙම නැත්නම් යුද්ධයට ඒ වගේම අසමගියට විරුද්ධ උත්තමයන් වහන්සේ නම. එනිසා එදා ලෝතර බුදු පියාණන් වහන්සේගේ ළඟම ඥාති ත්‍රිසක් මතකයි රෝහිණී නදිය දෙපසට එකතු වෙලා සටන් කරන්න සූදානම්. රෝහිණී නදී ජලය බෙදා ගැනීමට මේ රෝහිණී නදියේ ජලය එක්තරා කාල සීමාවකදී පින්වත්නි අඩු වෙලා ගියා. මේ අයගේ වගාවන්ට ඒ වගේම ගොවිතැන් වලට මේ ජලය බෙදා ගන්නට මේ අය ඒ අනුව කෝලහල කරන්න පටන් ගත්තා. ශාක්‍ය වංශය අයත්, කෝලී වංශය අයත් ඒක රාශියලා මේ විදිහට මහා විශාල පිරිසක් සම්බන්ධ කරගෙන මහා සටනක් ආරම්භ කරන අවස්ථාවේදී පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ සඳහන් කරනවා ඔබලාට වටින්නේ මේ සෑම දිනාගේම ජීවිතද එහෙම නැත්නම් වටිනා වෙනත් කාරණයක්ද එහෙම නැත්නම් මේ ජලයේද ඒ අවස්ථාවේදී සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජීවිත වටිනවා ඒ නිසා කෙනෙක් යම් කිසි කෙනෙකුගේ ජීවිත විනාශ කරනවා නම් ඒ වාගේම මරණයටපත් කරනවා නම් ඒක මහා විශාල අකුසලයක් අපරාධයක් ඒ නිසා එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ දෙපිරිසටම යුද්ධයේ ආදීනව පැහැදිලි කළා. ඒ වාගේම අසමගියේ ආදීනව පැහැදිලි කළා. ඒ අනුව මේ දෙපිරිස එදා ඒ අදහස අත්හැරලා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ වචනේ පිළිගත්තා. ඒකම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයන් යම්කිසි සංග්‍රාමයකදී යම්කිසි යුද්ධයකදී සිදුවෙන්නේ කුමක්ද එක පැත්තක් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ වගේම තව පැත්තක් පරාජයටපත් වෙනවා ඒ නිසා සඳහන් කරනවා ජයං වේරම් පසවති ජයග්‍රහණය කිරීම අනික් අය තුල වෛරය ඇති කරනවා දුක්ඛං සේති පරාජිතෝ ඒකම සිදු වෙනවා කුමක්ද පරාජයටපත් වෙන අය දුකටපත් වෙනවා. නමුත් උපසාන්තෝ සුඛං සේති යම් කිසි කෙනෙක් උපසාන්ත තත්වයටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන සුවාං ආදී මගඵල පසක් කරනවා නම් ඒ තැනත්තන් සුවසේ පසු වෙනවා කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් මේ අවස්ථාවේදී මේ හත්තාරෝහ ගාමිනී සදාන් කරන අදහස විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මිත්‍යා මතයක් හැටියට සඳහන් කරන වැරදි අදහසක් කෙනෙකුට හිංසා පීඩා කරලා ඒ වාගේම ඔවුන් අව්‍යායුධ භාවිතා කරගෙන ඔවුන්ගේ අත්පා සිඳීමෙන් ඒ වාගේම වෙනත් ව්‍යසනයන්ට පත් කිරීමෙන් මරණයට පත් කිරීමෙන් සිදුවන්නේ කුමක්ද දරුණු අකුසලයක්මයි. ඒ නිසා ඒ අය යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් දෙව්ලොව උප්පත්තිය ලබනවා කියලා ඒක වැරදි අදහසක්, මිත්‍යා අදහසක් කියලා ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ මිත්‍යා දෘෂ්ටිය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ස්ථාන දෙකක උප්පත්තිය ලබනවා කියලා. සාස්ස හෝත්ති මිච්ඡාදිත්‍ති දිට්ඨිකස්සකෝ පනාහං ගාමිනී පුරිස පුද්ගලා දින්නම් ගතිනං අඤ්‍යතරං ගතින් වදාන. පින්වත් ගාමිනිය ගාමිනී භූපතිය මේ ලෝකේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ අය මේ මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ගති දෙකකටපත් වෙන්න පුළුවන්. දින්නම් ගතිනං අඤ්‍යතරං ගතින් වදාන. මොනවද මේ ගති දෙක? නිර්යං වා චිරත් තිරච්ඡාන යෝනිං වා සමහර වෙලාවට මේ අය නරකයේම උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම තිරස්චාන යෝනින්වා මේ අය තිරිසං ආත්ම භාවවල උප්පත්තිය ලබන්නට පුළුවන්. එන්වත් මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්නට ඕන මේ සරංජිත නිරය කියන කාරණාව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ වෙනම නරකයක් හැටියට නෙමෙයි. අපේ දේශනාවේ සඳහන් වෙනවා මහා නිරය අටක් පිළිබඳව. සංජීවය සංඝාතය කාල සූත්‍රය රෞරවය මහා රෞරවය තාපය ප්‍රතාපය අවීචී ආදී වශයෙන් නරක අටක් පිළිබඳව සඳහන් මෙන් මේ අවීචී මහා නරකයේම එක්තරා සත්වයන් දුක් විඳින ආකාරයක් පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ එහෙමනම් අවීචී මහා නරකය කියලා කියන්නේ මේ නිරයාටින් ඊ타ත්ම ප්‍රබල ඊ타ත්ම දුක්සාගත විපාක ගෙන දෙන නරකය. විශේෂයෙන්ම මේ අවිච්ච මහා නරකයටපත් වෙන සත්වයන් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. ආනන්තරේ පාප කර්ම සිද්ධ කරන ඇත්තනොත් ඒ වාගේම විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටිගත වෙන අයත් මේ ආනන්තරේ පාප කර්ම මේ ධර්ම පාප කර්ම හේතුවෙන් අවිච්‍ය උප්පත්තිය ලබනවා කියලා සඳහන් වෙනවා. එහෙමනම් මේ සරංජිත නිරය කියන මේ කාරණාව පැහැදිලි කරන්නේ අවියායුධ අරගෙන ඒ වාගේම හඩු කිනිසි තෝමර පලිය ආදී මේ ආයුධ අරගෙන සටන් කරනවා වගේ ඕනෝන් එනකොටාගෙන ඕනෝන් හිංසාවට පීඩාවට ලක් කරමින් ඕනෝන්ම දුක් විඳින ස්ථානයක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එහෙමනම් මේ හත්තාරෝහ ගාමිනීට සඳහන් කරන්නේ ගාමිනී මේ වැරදි දෘෂ්ටිය නිසා මෙන්න මේ සඳහන් කරන කෙනෙකුට හිංසා පීඩා කිරීමෙන් ඒ වාගේම කෙනෙක් මරණයටපත් වීමෙන් දෙව්ලොව උප්පත්තිය ලබනවා කියන මේ වැරදි දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටිය නිසා මේ නරකයේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා එදා පින්වත්නි මේ හත්ආරෝහ ගාමිනී කුල පුත්‍රයා ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න අවස්ථාවේ තමන්ගේ දෑසින් කඳුළු වැටෙන්න පටන් ගත්තා. මේසා දීර්ඝ කාලයක් මම මේ වැරදි මතයේම පිහිටා හිටියා. මේසා දීර්ඝ කාලයක් මගේ මුතුන් මිත්තන් ප්‍රකාශ කළ මේ වැරදි මතය පිළිගැනීම නිසා මමත් බොහෝ අකුසල් සිද්ධ කරගත්තා කියලා කඳුළු සරන්න පටන් නමුත් ලෝතර බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ සඳහන් කරන ඔබ බැලපෙන්න එපා ඒ වගේම ඔබ කනගාටු වෙන්න එපා. දැන්වත් මේ කාරණය තේරුම් ගන්න. අනේ අවස්ථාවේදී තමයි පින්වත්නි මා විසින් මුලින් ප්‍රකාශ කරන්නට යෙදුන සූත්‍ර පාඨය මේ ගාමිණී විසින් ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න. අභික්ඛන්තම් බන්තේ අභික්ඛන්තම් බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඊටාම යහපත් ඒ වගේම සියතාපි බන්තේ යම්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව යටිකුරු කර තබන ලද වාජනයක් උඩුකර කළාක් මෙන් ඒ වාගේම ඒකම සඳහන් කරනවා පටිච්චන්නං වා විවරෙය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වසා තිබුණු දෙයක් විවර කළා වගේ මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ ඒ වාගේම අඳුරේ වාසය කරන කෙනෙකුට පහනක් දැල්වල ආලෝකය ලබා දුන්නා වගේ තමයි චක්කුමන්ත රූපානි දක්කින් තීති. හරියට ඊ ආලෝකය ලබා දීලා ඇස් ඇති කෙනෙක් මේ පවතින රූප දකිත්වා කියලා දැක්වා වගේ තමයි වහන්සේගේ දේශනාව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පටන් මම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිය උපාසක මහත්මයෙක් බවට පත් වෙනවා කියලා මේ හත්ආරෝහ ගාමිනී එදා ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරන. පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙන ධර්ම කාරණා පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕන. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා කෙනෙක් යම්කිසි සත්වයේ ඝාතනය කරනවා නම් පුද්ගලයේ ඝාතනය කරනවා නම් ඒ තැනැත්තා තුළ ඇති වෙන්නේ ඒකාන්තයෙන්ම දරුණු චේතනාව. සත්වයේ මරණයට පත් කිරීම තුළින් අකුසලයක් සිද්ධ වීම සඳහා පෙළොතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රධාන වශයෙන්ම චේතනාව තමයි බලපාන්නේ. පෙළොතුරා බුදු පියාණන් වහන්සේ කර්මය කියන්නේ කුමක්ද කියලා ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. චේතනාං වික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචා මනස මහණෙනි මම කර්මයයි කියලා දේශනා කරන්නේ චේතනාව එහෙමනම් මේ චේතනාව විශේෂයෙන්ම වැරදි ආකාරයට නරක චේතනාවක් හැටියට ඉදිරිපත් වෙනවා නම් ඒ අවස්ථාවේ සඳහන් කරනවා චේතීත්වා කම්මං කරෝති චේතනාව පෙරදරි කරගෙන යම් කෙනෙක් කර්ම කරනවා නම් කායේන වාචා මනසා කායෙන් වචනෙන් මනසින් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තමයි කර්මයේ බවට පත් වෙන්නේ. එහෙමනම් සත්වයේ මරණයට පත් කිරීමේදී බලපාන ප්‍රධාන කරුණු හේතු වෙන කරුණු පහක් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. පළවෙනි කාරණාව තමයි සත්වයක් වීම. ඒ වාගේම ඒ සත්වයාට පණ ඇති බව දැනෙන්න ඕනේ. ඊළඟට මරණ චේතනාවක් ඇති වෙන්න ඕනේ. මැරීම සඳහා උපක්‍රමයක් යොදන්නට ඕනේ. මරණයටපත් කරන්නට ඕනේ. ඔය කරුණ ටික සම්පූර්ණ වෙනකොට ඒකාන්තයෙන් මේ චේතනාව මරණ චේතනාවක්මයි. එනිසා ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා මෙය හොඳට තේරුම් බේරුම් කරගෙන මේ ලෝකයේ සෑම සත්වෙින්ම තමන්ගේ ජීවිතයට මොනතරම් ආශ්‍රය ආදරයක් දක්වනවද ඒ වගේම සෙනෙහසක් දක්වනවද ඒ වගේම මොනතරම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවද එය තේරුම් ගන්නට ඕන අත්තානං උපමංකත්වා තමන් උපමාවට අරගෙන නහනෙය්‍ය නගාතේ සබ්බේ තසාන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නහනයන ගාතේ කියලා සඳහන් කරනවා මගේ ජීවිතයට යම් කෙනෙක් හිංසා පීඩා කරනවා නම් ඒ වගේම දඬුවම් කරනවා නම් ජීවිතේ විනාශ කරන්න පැමිණෙනවා නම් මම මොනතරම් අකමැත්තක් දක්වනවද අන්න ඒක හිතන්නට ඕනේ අපි සියලුම ප්‍රාණීන් පිළිබඳව මෙතෙන්දි ලෞතර බුදු පියාණන් වහන්සේ පින්වත්නි ඊටාම පැහැදිලිව සඳහන් කරනවා මේ ලෝකේ ප්‍රාණ කියන මේ සංඛ්‍යාවට අයිති වෙන ප්‍රාණ සංඛ්‍යාත සත්වයින් තෝරා බේරා ගැනීමේදී අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් සූත්‍ර දේශනාවන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පින්වත්නි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මික සූත්‍ර දේශනාව කියලා සූත්‍ර දේශනාව සුත්ත නිපාතේ. මේ ධම්මික සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ගිහි ජීවිතය ගත කර නැත්නම් පංචශීලය කෙබඳු ආකාරයෙන් ආරක්ෂා කළ යුතුද? පංචශීලය ආරක්ෂා කළ යුතු ආකාරය. පංචශීලය මනවින් ආරක්ෂා කරන ගිහියෙක් වෙනවා නම් ඒ වගේම යම් කිසි කෙනෙක් වෙනවා නම් ඒ තැනත්තා තමා විසින්ම ආලෝකය සලසා ගන්න කෙනෙක් හැටියට සඳහන් ඒ නිසා මේ ධම්මික සූත්‍ර දේශනාවේදී පින්වත්නි තා පැහැදිලිව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පරපණ නැසීම සම්බන්ධයෙන් අපි කෙබඳු ආකාරයෙන්ද කල්පනා කළ යුතුවන් පාණං නහානේ නැචගාතෙය්‍ය නචාම් ජඤ්ඤා හනතම් පරේසං ඒ තාවරා ඒ සතා ඒ තසා සම්ති ලෝකයේ කියලා සඳහන් කරනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව පින්වත්නි මානව හිතවාදයක් පමණක් නෙමෙයි මිනිසුන්ගේ යහපත පිණිසම පවතින දේශනාවක් නෙවෙයි ඊට වඩා එහා ගිය විශ්ව හිතවාදයක් හැටියට තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දේශනාව සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ විශේෂයෙන්ම මිනිසුන් මැරීම පමණක් නෙමෙයි සතුන් මැරීම පමණක් නෙමෙයි සබ්බ පාන භූතේ සහිතානුකම්පි විහරාමි කියලා සඳහන් සියලුම සතුන් කෙරෙහි හිතානුකම්පාව ඇතුව ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාව ඇතුව වාසය කරන්න එතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනං නහානේ පරපණ නැසීමෙන් වැළකෙන්න ඒ වගේම නචානුජඤ්ඤා හනතම් පරේසං විශේෂයෙන්ම තමන් වැළකෙනවා වගේම පින්වත්නි සමහර ඇත්තන් ඉන්නවා තමන් වැළකිලා වෙන අය ලව්වක් කරවන තමන් කරන්නේ නැහැ වෙන කෙනෙකුට කියනවා අහවල් කෙනා මරණයටපත් කරන්න. අහවල් සතා මරණයටපත් කරන්න. පින්වත්නි කුමක්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත කුසලයේ තැනත්තාට පැමිණෙන. වෙන කෙනෙක් ලව්වා මැරෙව්වත් ප්‍රාණඝාත කුසලයේ තැනත්තාට පැමිණෙනවා මේ දේශනාවට අනුව. නචගාතේය. ඊළඟට සඳහන් කරනවා නචානු ජඤ්ඤා හනතං පරිසං. වෙන කෙනෙක් මරණයටපත් කරන අවස්ථාවේදී පින්වත්නි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අසවල් කෙනා මරණ එක හොඳයි. අසවල් සතා මරණ එක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒකට අපි සඳහන් කරනවා අනුදැනීම. කෙනෙක් මරණකොට ඒ පිළිබඳව සතුටටපත් වෙනවා නම් ඔය සත්‍යය මරණ එක හොඳයි කියලා සතුටටපත් වෙනවා නම් ඒනොත් පින්වත්නි කුමක්ද සිද්ධ වෙන්නේ? ප්‍රාණඝාත කුසලයක් පැමිණෙනවා. ඒ නිසා සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදරිව වාසය කරන යම් කිසි කෙනෙක් ඉන්නවද ඒ අයට පින්වත්නි පුංචි සතෙක්වත් මරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම මෙතන සඳහන් කරනවා යේ තසා සම්ති ලෝකේ. පින්වත්නි මේ ලෝකේ ප්‍රාණීන් ගත්තයින් පස්සේ අපේ දේශනාවේ සඳහන් වෙනවා පන තියෙන සත්වයින් වගේම එන්නවත්නි ප්‍රාණීන් හැටියට ගස්කොළනුත් අයිති. විශේෂයෙන්ම ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දේශනාව පින්වත්නි මෙතෙන්දි සඳහන් වෙනවා "යේ තථා සම්ති ලෝකේ" තස කියලා කියන්නේ ගමන් කරන ඒ වගේම ඇවිදින සත්ත්වය. එහෙමනම් ඇවිදින සත්ත්ව සංඛ්‍යාවට ඒකසෛලික ජීවියාගේ පටන් මහා විශාලම සත්වයා දක්වා අයිති වෙනවා මේ ඇවිදින සත්ත්ව වෙනස් වෙන සත්ත්ව සංඛ්‍යාවට. වෙනත් වචනකින් කියනවා නම් ජංගම සත්ත්ව ගණයට. ජංගම කියලා කියන්නේ එක තැනක නොපවතින. ඒ වගේම පින්වත්නි එක තැනක පවතින ප්‍රාණිනුත් ඒ ප්‍රාණීන් පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ ස්ථාවර ප්‍රාණීන් ස්ථාවර ප්‍රාණීන් කියලා කියන්නේ ගස් කොළන් ඒ වාගේම සත්වයාට මිනිස්යාට ජීවත් වීමට අවශ්‍ය කරන සෙවණ දෙන ජීවත් වීමට අවශ්‍ය කරන වාසය ටික ලබා දෙන ජීවත් වීමට අවශ්‍ය කරන ආහාර ටික ලබා දෙන ජීවත් වීමට අවශ්‍ය කරන බේත් ටික ලබා දෙන්නේ පින්වත්නි මෙන්න මේ සඳහන් කරන ගස්කොළන් ඒ නිසා තමයි අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් එක්තරා අවස්ථාවකදී ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ. ගස් කොළන් කඩා විනාශ කරන්න එපා. ගස් කොළන් වල අතු කඩන්න එපා. කුංචි ඇවතත් හැටියට සඳහන් වෙනවා ගහක අත්තක් කොළයක් කැඩීමයි. ඒ නිසා එයින් පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මේ ලෝකේ ප්‍රාණ සංඛ්‍යාවට අයිති කවුද මේ සත්වයෙන් පුංචිම සත්වයාගේ ඉඳලා විශාලම සත්වයා දක්වා අපේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා මේ සත්වයින්ට මෙත් වඩන ආකාරය. කරණීය මෙත් සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා පින්වත්නි මේ ලෝකේ අවශේෂයක් නැතු ඉතුරු නොවි සත්වයින් කෙරෙහි මෙත් වඩන ආකාරය. යේකේචි පාන භූතත්ති තසා වාතාවරාවා අනවශේෂා මේ ලෝකේ යම්කිසි ප්‍රාණභූතයෙන් එහෙම නැත්නම් පණ තියෙන සත්වයෙන් ඉන්නවා නම් ඔය සඳහන් කරපු තසාවා තාවරාවා ඉන්නවත් මතක තියාගන්නට ඔය වචන දෙකට අයිති ස්ථාවරහා ජංගම කියන මේ වෙනස් වෙන ඒ වගේම සෙල වෙන ගමන් කරන සත්වයන් හා එකම ස්ථානයක වාසය කරන ප්‍රාණි. එමනම් ගස් කොළන් ආරක්ෂා කළ යුතුයි අපි. අද වර්තමාන සමාජයේ මේ ගස් කොළන් අපේ මේ මනුස්ස සමාජයෙන් ඊතා ඉක්මනින් අද අවසන් වේගෙන යනවා. බොහෝ ස්ථාන ගස් කොළන් විනාශ කරලා ගස් කොළන් කපලා ඒ වගේම કૃත්‍රිම පරිසර ගොඩනගන. නමුත් පින්වත්නි මතක තියාගන්න ඕන අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පරිසර වේදියා. උන්වහන්සේ පින්වත්නි ස්වභාවික පරිසරය තමයි උන්වහන්සේගේ බුද්ධ ජීවිතයේ බොහෝ අවස්ථා සඳහා යොදාගෙන තියෙන්නේ. බලන්න කල්පනා කළ උන්වහන්සේ උප්පත්ති ලැබුවේ ගසක් ගසක් මුල. ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයටපත් උනේ ගසක් මුල. පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ ස්වභාවික පරිසරයේ. ඒ ඒකම උන්වහන්සේ පරිනිර්වාණයටපත් උනේ දසක් වල. ඒකම උන්වහන්සේ මොනතරම් මේ ස්වභාවික පරිසරය වර්ණනා කරලා තියෙනවද මොනතරම් අගය කරලා තියෙනවද? ඒ නිසා ඒ ස්වභාවික පරිසරය පින්වත්නි අපි ආරක්ෂා කරගන්නට ඕන කියන කාරණේ මෙතෙන්දී මේ සූත්‍ර දේශනාවලින් අපි තේරුම් ගන්නට ඕන. ඒකේචි පාන භූතත්ති තසාවාතාවරාව අනවශේෂා අවශේෂයක් නැතු ඉතුරු නොවේ මේ සියලුම ප්‍රාණීන් සත්වෙන් අපි එක් සත්වයෙන් කෙරෙහි මෛත්‍රී වඩන්නට ඕන මෙත් සිත පතුරවන්නට ඕන ඒකම සඳහන් කරනවා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තුලා දික්ෂාත්වෙන් දීර්ඝ සත්වෙන් ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ සත්වෙන් ඒ වගේම කෙටි සත්වෙන් විශාල සත්වෙන් ওই විදිහට එතන වර්ගීකරණයක් පෙන්වමු කරනවා. ඒකම දිත්තාවායේවා දිත්ත. අපිට පෙනෙන නොපෙනෙන. පෙනෙන සත්ව ප්‍රජාව කොච්චරද? මිනිස්යා හැරුණ විට තව කොච්චර සත්වයින් මේ ලෝකේ ඉන්නවද? ඒ වගේම නොපෙනෙන සත්ව ප්‍රජාව. නොපෙනෙන සත්වයින් පින්වත්නි මේ පෙනෙන ප්‍රජාවට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊට වඩා විශාල ප්‍රමාණයක්. ඒ නිසා ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. දිත්තා වායේවා දිත්තා පෙනෙනහා නොපෙනෙන ඒ වාගේම යේච দূරේ වසන්ති අවි দূරේ දුරහා ළඟ ඒ වාගේම භූතාවා සම්භවේසීවා පවතිනහා සමහර වෙලාවට බිහි වෙලා ඉන්න සත්වෙන් ආ බිහි නොවි ඉන්න සත්වෙනුත් ඉන්න පුළුවන් මව් කුසවල එනිසා මේ ආකාරයට ලෝතුරා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ සියලුම සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරවන්නට ඕනේ. මෛත්‍රිය පතුරවන්නට ඕනේ. සමහර වෙලාවට පින්වත්නි කෙනෙක් තමන්ගේ ජීවිතය විනාශ වෙනවා ජීවිතය තමයි තම ජීවිතය තමයි පළවෙනි කාරණය කියලා හිතලා වෙනස් සත්වයෙන් සමහර වෙලාවට ඝාතනය කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට පින්වත්නි අපේ අතීතයේ සද්දාතිස්ස කියලා රජ කෙනෙක් වාසය කරන කාලේ මේ රජ සද්දාතිස්ස රජතුමාට අවශ්‍ය වුණා එක්තරා උපාසක මහත්මයෙක් පරීක්ෂා කරන්නට. මේ උපාසක මහත්මයා නාමයෙන් ධම්මික කියන නාමයෙන් හැඳින්වෙන්නේ. මේ උපාසක මහත්මයා කවදාවත් පින්වත්නි තමන්ගේ ජීවිතේ හේතු කොටගෙනවත් සතෙක් මරලා නැහැ. ඒ නිසා මේ උපාසක මහත්මයා ඒ අවස්ථාවේදී පරීක්ෂා කරන්න අවශ්‍ය නිසා දවසක් කැදෙව්වා තමන්ගේ රජවාසලට. රජවාසලට කැඳවලා මේ උපාසක මහත්මයාට සඳහන් කරනවා පාසකය ඔබ කැඳෙව්වේ ඉතා වැදගත් කාර්යයක් සඳහා. ඒ වෙලාවේ සඳහන් කරනවා කුමක්ද මහරජතුමනි මගෙන් ඉටු වෙන්න තියෙන කාර්යය. රජතුමා මොකද කළේ? පින්වත්නි කුකුලෙක් ගෙනල්ලා අතට දෙනවා. කුකුලෙක් අතර දීලා කියනවා මෙන්න මේ සත්වයා ජීවිතාක්ෂයටපත් කරලා එහෙම නැත්නම් මරණයටපත් කරලා මට අවශ්‍යයි ඒන් රසවත් ව්‍යංජනයක් ඔබලවා පිළියෙල කරගන්න. බොහොම රසවත් ව්‍යංජනයක්. පින්වත්නි, ඒ අවස්ථාවේදී මේ පාසක මහත්මයා කල්පනා කරනවා මේ රයිතුමාගේ අන කඩකලොත් මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් ඒකාන්ත. රජතුමා විසින් නිකුත් කරන විධානය එවාගේ මේ අණ යම් කිසි කෙනෙක් කඩ කරනවා නම් ඔහුට රාජ උදහසටයි ලක් වෙන්නේ. ඒ නිසා මගේ ජීවිතය විනාශ වෙන අවස්ථාවක් මේ අවස්ථාව. නමුත් පින්වත්නි මේ උපාසක මහත්මයා කල්පනා කරන මේ අසරණ සත්‍යයාගේ ජීවිතය මම විනාශ කරන්නේ කවදාවත්. මගේ ජීවිතය තුලින් කවදාවත්ම සතෙක් මරලා නැහැ. ජීවිතාක්ෂයට පත් කළා නැහැ. ඒ නිසා මම මේ අවස්ථාව තුළදී මෙයම ස්ථීර කරගන්නවා කියලා මෙයම මේ ක්‍රියාව මේ ප්‍රතිපත්තියම පිටා ඉන්නවා කියලා අදිස්ථාන කරගන්න. එහෙම අදිස්ථාන කරගෙන රජතුමාට සඳහන් කරනවා මා රජතුමනි මගේ ජීවිතේ විනාශ කළාත් එහෙම නැත්නම් මගේ ජීවිතය හිස ගසා දැම්මත් මම කවදාවත් මේ සතා මරණයටපත් කරන්නේ නැහැ. ඒ නිසා මේ සත්‍යයේ ජීවිතය වෙනුවෙන් මගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරනවා කියලා එදා පින්වත් මේ සතා අත්හැරලා දාන. මේ ආකාරයට එදා මේ සද්ධාතිස්ස මහරජතුමායින් පැහැදීමටපත් වෙලා මේ උපාසක මහත්මයා නියම සීලය ආරක්ෂා කරන කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා තීරණය කළා එතුමාට මහා සම්පත් ලබා දුන්න ආකාරය සඳහන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරන්නේ සත්වයන්ගේ ජීවිත විනාශ කිරීම මහා විශාල අකුසලයක්. එයින් නරකය, තිරිසන් යෝනිය වගේ මේ දුගතිවල උප්පත්ති ලැබීමටයි සිදු වෙන්නේ කියන කල්පනාව ඇති කර ගනිමින් සියලු සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදරිව වාසය කළ යුතුයි කියන කාරණය මේ සූත්‍ර දේශනාව තුළින් අපිට ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ අවස්ථාවේදී අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යක්‍රියාවේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කරලා එයාට පුණ්‍යානුමෝදනාවන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින් අනුමෝදන් වීමෙන් හැම දිනම දුකින් මිදේවා සැපතටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් සාත් සාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර විශේෂ සේවා ආයුර ආරෝග්‍ය ආදී සබ සම්පත් වඩා වර්ධනය වේවා මෙලොව සැනසෙල්ල සාන්තිය වාසනාව සැපත උදා වේවා පරලෝ සැනසීම වේවා කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් ලබන අමා මහ නිවන් සම්පත් ඔබ සෑම දිනාටම මේ පින්කම් හේතුයෙන් සාත්සාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං